තව එතන ප්‍රශ්න තියෙද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තව අලුතෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපට සිදුවෙන සියලු දේ කර්ම විපාක නිසා නොවන බව කියනවා. න්‍යාම ධර්ම පහක් නිසා විය හැකි බව කියනවා. නමුත් අපට සිදුවන සියලු දේවල් හොඳ හෝ නරක පංචේන්ද්‍රයන්ගෙන් පමණක් සිදුවිය හැක්කේ පංච විඥාන සිත් පෙර කර්ම විපාක නිසා සිදුවන සිත් කියාත් හඳුන්වනවා. ඉතින් අපට සිදුවන දේවල් කර්මය නිසා සිදු නොවන බව තේරුම් ගන්නේ කොහොමද කියා පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක පහදා ඒක පැහැදිලි කරගන්න අපි දැන් ඔය කවුරු හරි අහන කෙනා අභිධර්මයේ ටිකක් හදාarලා තියෙන කෙනෙක්නේ. ඉතින් ඒ නිසා අපිට ඒක තේරුම් ගන්න පහසුම ක්‍රමේ තමයි ඒ අභිධර්මයේම කියනවා චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන විඤ්ඤාණ පහ කුසලයෙන් සහ අකුසලයෙන් තමයි අනිවාර්යෙන් ඇති වෙන්නේ. කුසල විපාක හෝ අකුසල විපාක සිත් හැටියට. නමුත් දැන් ඒ විඤ්ඤාණ සිත විපාක සිතක්. ඒකෙන් නැවත කර්ම මතු කරන්නේ නැහැ. ඒ විඥානසිත විපාකයක් හැටියට ඇති වෙලා මොකද විපාකසිත යලි විපාකයක් ඇති කරන්නේ නැහනේ. ඒකේ විපාකය ඇති කළාම ඒක ඉවරයි. ඊට පස්සේ නැවත කර්ම අපි කරගන්නේ කොහොමද? අර චක්කු විඥානේ පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ සම්පටිච්ඡන සිතක් ඇති වෙනවා. ඒකෙන් තමයි පිළිගන්නේ. ඊළඟට සම්තිරණ සිතක්. ඒකෙන් තමයි තීරණය කරන්නේ. ඊළඟට වොත්තපන සිතක්. ඒ වොත්තපන සිත කියලා කියන්නේ ක්‍රියාසිතක්. ඒකෙන් තමයි මේක අසවල් දෙයයි කියලා හරියටම විනිශ්චය කරලා තහවුරු කරන්න. ඒ අනුව තමයි ජවන්සිට පහළ ඒ පහළ වෙන ජවන්සිට පෙර කරන ලද කුසල අකුසල කර්ම විපාක නෙමෙයි. අර විපාකයක් හැටියට පහළ වෙන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ. ඊට පස්සේ පහළ වෙන සම්පටිච්ඡන සම්තිරණ දෙකත් විපාක සිත්. ඒ නිසා ඒව ඒවැනොත් 아무තු විපාකයක් මතු ඇති කරන්න බෑ. කුසල් හෝ අකුසල් වෙන්නේ නැහැ. හැබැයි සම්තිරණ සිත, වොත්තපන සිත, ක්‍රියාසිත. ක්‍රියාසිත කියලා කියන්නේ ඒකෙනොත් මතු විපාකයක් ඇති කරන්නේ නැහැ. ඒක ඒ ක්‍රියා මාත්‍රය සඳහා පමණයි ඇති වෙන්නේ. එතකොට මතු විපාක ඇති කරන සිත් වෙන්නේ ජවන්සිත. ඒ ජවන් සෙට් එකත් අර චිත්ත වීතියමයි ඇති වෙන්නේ. නිසා චක්කු විඥානයක් ඇති වුණාට පස්සේ ජවන් සිත් ඇති නොවි ඒ චිත්ත වීතිය නිරුද්ධ වෙන්නේ. චක්කු විඥානය විතරක් නිරුද්ධ වෙනවා නම් ඔන්න ඔක්කොම පෙර කරන ලද කුසල අකුසල කර්ම කියලා කියන්න පුළුවන්. සෝත විඥානය විතරක් නම් පහළ වෙලා නිරුද්ධ වෙන්නේ ඔක්කොම පෙර කරන ලද කුසල අකුසල කර්ම කියලා අපිට නිහඬ වෙන්න පුළුවන්. ඒ චක්කු විඥාන සෝත විඥාන විතරක් පහළ වෙලා නවතින්නේ නැහනේ. එතනින් පස්සේ තව සිත් එක. ඒ සිත් පහළ වෙන්නේ චක්කු විඥානයේ පාදක කොටගෙන අපි ගන්න තීරණ අනුවයි. අන්න එතන තමයි යලි කුසල අකුසල කර්ම නිර්මාණය වෙන්නේ. ඒ නිසයි කියන්නේ සියල්ල පෙර කරන ලද කර්මය නිසා නෙමෙයි පෙර කරන ලද කර්මයේ බලපානවා. ඒක කම්ම නියාමයේ ඊට පස්සේ චිත්ත නියාමයේ. අපි හිතන විදිහත් එක්කලා තමයි ඊට පස්සේ කුසල අකුසල නිර්මාණය. ඒ ටික වෙන් කරගන්න පාලනය කරගන්න අපේ හිත નિවරදිව පුහුණු කරන්න. ඒ නිසා චක්කු විඥාන සෝත විඥාන ආදී කර්ම විපාකයෙන් ඇති වෙච්ච පමණින් සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියලා තීරණය කරන්න කොහෙත්ම පුළුවන්කමක් නැහැ. මොකද ඒවා විතරක් නෙමෙයි පහළ වෙන සිත් තව බොහෝ සිත් ප්‍රමාණයක් ඒ එක චිත්ත වීතියම ක්‍රියාත්මක වෙනවා.